තෙරුවන් සරණයි. අපි සතිපට්ඨාන දේශනා මාලාවේ ඊළඟ කාරණයට යන්නේ. අද අපි කතා කරන්නේ සංඥා ස්කන්ධය පිළිබඳව. ඇත්තටම මේක පහසු පහසු නැති, ඊටාම සියුම් වංචනික ධර්මයක්. ඉතින් ලේසි නෑ මේක අපි හඳුනා ගන්නවා කියන එක. ඒ වුණත් අපි පුංචි කාරණා ටිකක් හරි මේ පුහුණුව ඉස්සරහට අරගෙන යන්න උදව් වෙන විස්තර කරමු, කතා කරමු. ඉතින් සංඥා කියලා කිව්වහම සාමාන්‍යයෙන් අපි දාන්නේ හඳුනා ගැනීම. සංජානනය සංජානන ලක්ෂණය තමයි තියෙන්නේ. ඉතින් අපිට මේ සතිපට්ඨාන සූත්‍රයට අදාළව මේ සතිපට්ඨාන පුහුණුවට අදාළව මේක ගැන යමක් දැනගන්න නම් මේ සංඥාව සම්බන්ධයෙන් ඒකේ ස්වභාවය ඒක අපිට හඳුන ගන්න පුළුවන් හැටි ඒක වැටහෙන විදිය ඒකට ආසන්නම කාරණා ටික මෙන්න මේ ටික අපිට දැනගන්න සිද්ධ වෙනවා. ඉතින් සංඥාව අපිට හඳුන ගන්න තියෙන ලක්ෂණය තමයි හඳුනා ගැනීම කියන එක සංජානනය. ඒ කියන්නේ එකකින් එකක් වෙන් කරගන්න සංඥාවක් දාලා තියෙනවා අපි. හැම රූපයකටම හැම රූපයක්ම නමකින් හඳුන්වලා තියෙනවා. ඉතින් ඒ රූපවලට නමක් නොදා හිටියානම් ඒක ඇත්තටම පිරිසිදුයි. ඒක මේ හැම රූපයක්ම කෙලෙසිලා තියෙන්නේ, අවුල් වෙලා තියෙන්නේ අපි නමක් දාපු නිසා. මානවයා කියන සතා නමක් දාපු නිසා. ඉතින් අපි හැම දෙයක්ම හඳුනගන්න පහසු වෙන නමක් දාලා තියෙනවා. ඒක අපි දාපු නමක් මිස ඒක ඒ ඒ රූපය හට ගන්නකොටම අරගෙන ආපු නමක් නෙමෙයි. ඒක ඒක තමයි සංඥාවේ ලක්ෂණීය ස්වභාවය හඳුනා ගන්න එක. එහෙම හඳුනා ගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මේකේ කෘත්‍ය තමයි <clears throat> මේක හඳුනගන්න, දේවල් හඳුනගන්න අපි අතීතයේ ගත්තු සංඥා ටික නැවත නැවත මතක් කරලා දෙනවා. නැවත නැවත මනස ඉස්සරහට ගෙනහලා දෙනවා. වර්තමානයේ හඳුනගන්න දේවල් වලට අනාගතය සම්බන්ධයෙන් සලකුණු දාලා තියාගන්නවා. දැනට ගත්තු දෙයට සලකුණක් දාලා තියාගන්නවා අනාතේ අනාගතේ හඳුනගන්න. අතීතයේ ගත්තු සංඥා වර්තමානයේ නැවත නැවත නැවත නැවත අපි ඉස්සරහට ගෙනහලා දෙනවා. ඉදිරිපත් කරලා දෙනවා මේ දැනට තියෙන දේ හඳුනගන්න. මතක් කරලා දෙන්න. පෙර සංඥා ටික ගෙනහලා දෙනවා. ඕක තමයි මේක කෘත්‍ය මේක මේකේ රසය කියන එක. ඊට පස්සේ මේක වැටහෙන විදිහ තමයි අපේ මනස දන්න දේවල් තමයි නැවත නැවත අරගෙන යන්නේ. අපි නොදන්න දෙයක් හඳුන ගන්න ගොඩාක් වෙලාවට අපි කැමති නැහැ. දන්න දෙයටම නැවත නැවත මනස අරගෙන යනවා. හරියට අර ලොකු සාංශයේ උපමාවක් කියනවා අන්ධයන්ට අර අලියෙක් අත ගාලා අලියාගේ හැඩවුරුකම කියන්න කියනවනේ. එතකොට එක්කෙනෙක් කියනවා මේ අලියාගේ වලිගය අත ගාලා අලියා කියන්නේ කොස්සක් වගේ කියලා. දැන් මොකද්ද මේකෙන් ගන්න තියෙන්නේ? දැන් අලියා කොස්සක් වගේ හඳුනාගත්තු මේ මේ මිනිස්යාන්ද මිනිස්යා හැමදාම මේ මේ අලියා කියන කෙනා හඳුනා ගන්න කැමති කොස්සක් විදිහට තමයි. එයා කැමති නෑ එකෙන් පිට පැනලා වෙන කෙනෙක් කිව්වත් නෑ ඔහොම නෙමෙයි අලියා වංගෙඩියක් වගේ අලියා මෙහෙමයි කිව්වට එයා කැමති නෑ බාර ගන්න. එයා <clears throat> මනසට දාගත්තු සංඥාව තමයි හරි කියලා හිතාගෙන ඒක තමයි ඉස්සරහට අරගෙන යන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් කියනවා අපිට හරිම දේ මොකක්ද කියලා දැනගන්න නම් දෙයක් නැවත නැවත නැවත නැවත අත්දකින්න ඕනි කර බලන්න ඕනි හැබැයි අපි එකට කැමති නැහැ. අපි දැනට ගත්ත දේ හරි කියාගන්න තමයි අපි ලෑස්ති වෙලා ඉන්නේ. ඒ නිසා තමයි අපි මේ පුහුණු වේදි කියන්නේ නැවත නැවත නැවත නැවත මේ පර්යංක සක්මන් නිදෙනදා වශයෙන් සතිය තියමින් එකම අරමුණේ සතිය නැවත නැවත පවත්ලා බලන්න. එතකොට තමයි මේක හරියටම පතුරු ගැහිලා පේන්නේ. දැන් අර අන්දයෝ වගේ ඒගොල්ලෝ හඳුනගත්තු විදිය අතාරින්න යාලා කැමති නැහැ. ඒ වගේ අපි දන්න දෙයට තමයි නැවත නැවස නැවත නැවත මනස අරගෙන යන්නේ. එතකොට දැනගන්නේ වැඩ කරන්නේ සංඥාව කියලා. ඊළඟ එක මේ සංඥාව කියන එක හට ගන්න තියෙන ආසන්නම කාරණය තමයි නාම රූප ධර්ම ටික. ඒවත් එක්ක තමයි මේ සංඥාව කියන එක හට ගන්න තැනට මනස සැකසෙන්නේ. ඉතින් අපි කිව්වනේ මේ අපි දන්න දෙයට තමයි අපේ මනස අරගෙන යන්නේ කියලා. අපි මෙතනින් කතාව පටන් ගත්තොත් අපි නැවත නැවත එකම දෙයක් දිහා බලද්දී කලින් දැකපු දේ නෙමෙයි ගොඩක් වෙලාවට පේන්නේ. එතකොට වෙනස් වෙනස් විදිහකට අරමුණ පේන්න ගන්නවා. අපි හිතමු උදාහරණයක් විදිහට අපි පරයන්කයට ගියා කියලා. එතකොට අපි කියනවා අපි හුස්ම දිහා බලන්නේ. හුස්ම මූලික අරමුණ විදිහට ගත්ත ගත්තු කෙනෙකුට හුස්ම දිහා දිගින් දිගටම දිගින් දිගටම බලන් යනකොට අරමුණ ගෙවෙන්න ගන්නවා. අරමුණ හඳුනා ගන්න බැරි තැනකට එනවා. ඒ කියන්නේ අපි මුලින් ආස්වාස ප්‍රස්වාස නැත්තම් පිම්බීම හැකිලිම කියලා දෙකට කඩලා වෙන් කරලා දැකපු මේ හුස්ම මේක ආස්වාසද මේක ප්‍රස්වාසද කියලා හඳුනා ගන්න බැරි තරමට හුදු දැනීමක් බවට පත් වෙනවා. වෙන් කරලා හඳුනා ගන්න බෑ. එතකොට මේ හරියට නිකන් හුස්ම දෙක ආස්වාස ප්‍රාස්වාස දෙක එකට මිශ්‍ර වෙනවා වගේ වෙන් කරලා ගන්න බෑ. එතකොට සංඥාවට වැඩ කරන්න බැරුව යනවා. ඇයි සංඥාවට වැඩ කරන්න පුළුවන් දෙයක් වෙන් කරලා ගත්තොත් විතරයි. සංඥාව දේවල් ස්ථීර කරගන්න හදනවා අන්න එතනදී. එතකොට දැන් ගොඩාක් යෝගීන් කරන්නේ හුස්ම දැනෙන්නේ නැතුව ගිහාම ඒගොල්ලෝ හිතලා හුස්ම ගන්න හදනවා මොකද මේ ආස්වාස ප්‍රසවාසෙ පේන්නේ නැහෙනි කියලා. ඒ ඒකෙන් වෙන්නේ නිත්‍ය සංඥාවට තමයි පොහොර වැටෙන්නේ. ඇත්තටම නම් හුස්ම කියන එක අරමුණ කියන එක නොදැනී යනවා, ගෙවිලා යනවා. එතකොට හඳුන ගන්න බෑ. හුදු දැනීමක් විතරයි අපිට ඉතුරු වෙන්නේ. ඉතින් සංඥාව විසින් කරන්නේ එකක් කොහෙන් හරි වෙන් කරලා අරගෙන ඒක ලොකු කරගෙන එයා ඒකත් එක තමයි කතන්දර ගොතාගෙන යන්නේ. ඉතින් මේක අපි දැනගෙන හිටියොත් අපිට ලේසි වෙනවා. අපි දැන් මේ යන්නේ අපි අරගෙන තියනවා වැරදි දෘෂ්ටි දෘෂ්ටි ටිකක් නිත්‍ය අනිත්‍ය දේ නිත්‍ය විදිහට අපි අරගෙන තියනවා. අසුබ දේ සුඛ සුබ විදිහට අරගෙන තියෙනවා දුක් දේ සැප විදිහට අරගෙන තියෙනවා අනාත්ම දේ ආත්ම විදිහට අරගෙන යනවා. එතකොට අපි මේ යන්නේ මෙන්න මේ විශේෂයෙන් අපි සලකලා බලන්නේ මෙන්න මේ වැරදි සංඥා ටික අයින් වෙන විදිහට තමයි අපි මේ ධම්මානුපස්සනා කොටසි සතිපට්ඨාන කොටස සතිපට්ඨාන සූත්‍රයේ මේ ධම්මානුපස්සනා කොටසෙදි පුහුණුව ඉස්සරහට කරගෙන යන්නේ. ඉතින් ඇත්තටම නම් අපිට මේ සංඥාව කියන එක හොඳ නරක දෙකටම වැඩ කරන හැටි හොයාගන්න පුළුවන්කම ලැබෙනවා අපි සීබුද්ධියෙන් බැලුවොත්. ඉතින් මුලින්ම මේ අනිත්‍ය දේ නිට්ටය වශයෙන්, අසුභ දේ සුභ වශයෙන්, දුක් දේ සුඛ වශයෙන්, අනාත්ම දේ ආත්මීය වශයෙන් ගන්න එක සංඥා මාත්‍රයක් විදිහට තමයි අපේ මනසට එන්නේ. ඒ මට්ටමේදී අපිට හඳුන ගන්න පුළුවන් වුණොත් ඒක කඩන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මේ සංඥා මාත්‍රයක් විදිහට හටගත්තු මේ වැරදි මතය නැවත නැවත නැවත නැවත අපේ මනසේ හටගෙන හටගෙන ඒක ටිකක් බරපතල මට්ටමට එනවා චිත්ත මට්ටමට එනවා කියලා කියනවා. ඒ කියන්නේ මේ නিত্য නিত্য සුභ සුඛ ආත්ම සංඥා ටිකක් බරපතල මට්ටමට එනවා කඩන්න අමාරුයි වගේ ටිකක්. නමුත් ඔය චිත්ත මට්ටමේ නැවත නැවත නැවත නැවත හිතෙනුත් මේක අපි කල්පනා කර කර ගන්න ගියාට පස්සේ මේක දෘෂ්ටි මට්ටමට එනවා. දෘෂ්ටියක් බවට පත් වෙනවා. වැරදි මිත්‍යා දෘෂ්ටියක් බවට පත් වෙනවා. නিত্য නিত্য සුභ සුඛ ආත්මයක දෘෂ්ටියක් බවට පත් වෙනවා. අන්න එතකොට හරි අමාරුයි මේක කඩලා දාන්න. අර සංඥාවෙන් ගත්තු වැරදි මතේ අතහරින්න අපි උත්සාහ ගත්තේ නැති නිසා සංඥා මට්ටමේදී මේක කැඩුවේ නැත්තම් දෘෂ්ටි මට්ටමට ආවට පස්සේ සෑහෙන අමාරු වෙනවා. ඉතින් මේ අපි වැරදි සංඥාවකින් ගත්තු දේ වැරදි විදිහට හඳුනාගත්තු දේ අතහරින්න නම් අපි ඇත්ත දකින්න eBay. ඇත දකින්න නම් මේකේ මුලට අපි යන්න ඕනි. ඉතින් ඕකට කියන හොඳම කතාව තමයි ප්‍රසිද්ධ කතාව තමයි අර හාව නිදාගෙන ඉඳි බෙලිගිඩියක් වැටිච්ච කතාව. ඒකේ බෙලිගිඩිය සද්ද බෙලිගිඩිය වැටුන එකට පොරව පෙරෙනවා කියලා හාව දිව්ව හාවයි කතාව අහලා අනිත් සතු දිව්ව ඔහොම ඔහම එක එකනේ කතාව අහලා දුවන්න පටන් ගත්ත මිසක් මොකද්ද උනේ කියලා බලන්න ආවේ නැහැ. ඉතින් සිංහයා තමයි ඒකට ඉදිරිපත් උනේ. හරි ඔයගොල්ලෝ කියනවා නම් ලෝකෙ පෙරලෙනවා කියලා අපි යමු එතෙන්ට බලන්න. කියන්නේ මුලට අදිනවා. මුලට ඇදලා ඇදලා මුලටම මුලටම ගියාට පස්සේ තමයි ඇත්ත කාරණේ වැටෙන්නේ. එතකොට අර වැරදි සංඥාව. ලෝකෙ පෙරලෙනවා කියන වැරදි දෘෂ්ටිය සංඥාව අපෙන් අතෑරෙනවා. අන්න ඒ වගේ මේ සංඥාව කියන එක නිසා ආපු වැරදි මතිමතාන්තර අයින් වෙන්න නම් මුලට හොයාගෙන යන්න ඕනේ. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි අපි එකට කැමති නැහැ අපි බයයි අපි මේ ගත්තු සංඥාවෙම එල්ලිලා ඉන්නවා ඒ නිසා තමයි අපි නিত্য සුඛ සුබ ආත්ම සංඥාවල ඉන්නේ අපි අනිත්‍ය දකින්න කැමති නැහැ බයයි අනාත්ම ස්වභාවය, දුක් ස්වභාවය, අසුබ ස්වභාවය දකින්න කැමති නෑ බය. ඉතින් අපි මේ පැත්තට පස්ස හරවගෙන තමයි ඉන්නේ. එතකොට දැන් මේක ඔය තමයි අපිට සංඥාව කියන එක නරක විදිහට බලපාන හැටි. හොඳ විදිහටත් බලපාන විදිහක් තියෙනවා. ඒ තමයි අපි පරයන්ක සක්මන වශයෙන් මේ කරගෙන යද්දී අපි දැන් හිතමු පරයන්කේ අපිට මූලික අරමුණක් දෙනවා කියලා හිතුවම අපි තෝරගෙන තියෙන්නේ හුස්ම නම් ඉතින් අපි මේ හුස්ම මෙනෙහි කරලා අපි මේකේ විස්තර දකින්න ඕනිනේ. හුස්මට ගොඩාක් මනසින් ලං වෙලා හුස්මේ විස්තර දකින්න ඕනේ. එතකොට අපිට මේ ආස්වාසය හරියටම අනිත් දේවල් වලින් වෙන් කරලා හඳුන ගන්න පුළුවන්. මේක ප්‍රස්වාසයමයි ආස්වාසය නෙමේ සිතවිල්ලක් නෙමේ ශබ්දයක් නෙමේ වේදනාවක් නෙමේ කියලා හඳුන ගන්න පුළුවන්. සිතවිල්ල සිතවිල්ල වශයෙන් මිශ්‍ර වෙන්නේ නැතුව හඳුන ගන්න පුළුවන්. හඳුන ගන්න නම් ඒවට ආවේනික ලක්ෂණ අපි දකින්න ඕනේ. හුස්මට ආස්වාසයට ආවේනික වෙනම ලක්ෂණ ප්‍රස්වාසයට ආවේනික වෙනම ලක්ෂණ සිතුවිල්ලට වේදනාවට ශබ්දයට ආවේනික ලක්ෂණ දකින්න ඕනේ ලක්ෂණ දකින්න නම් අපි අරමුණට මනසින් ලං වෙලා බලන්න ඕනේ එතකොට අපි මේ ලක්ෂණ දකින්න දකින්න වෙන්නේ අරමුණ තහවුරු වෙනවා ආස්වාසයේ ප්‍රස්වාසයේ මේක අරමුණ තහවුරු කරලා දෙනවා අපිට පස්සේ තමයි මේ මුලදී අරමුණ තහවුරු කරලා දෙන්නේ අපිට මේකේ ඇත්ත දකින්න ඕන නිසා මේ රූපය කියන්නේ ආස්වාසය කියන්නේ ප්‍රසආසය කියන්නේ මොකක්ද කියන එක දකින්න මේ නিত্য සුඛ සුබ ආත්ම දෘෂ්ටි ටික බින්දෙන්නම තමයි අපි මුලින් මේ සංඥාව මෙතනදී තහවුරු කරගන්නේ. ඉස්සරහට ඉස්සරහට පුහුණුව කරගෙන යද්දී ওই සංඥාව ටිකෙන් ටික ටිකෙන් ටික දුර වෙන තැනකට මනස එනවා. ඉතින් ඒ නිසා අපි දැනගෙන තමයි යන්න ඕනේ සංඥාව තමයි මේක මිරිංගුවක් සංඥාව කියන්නේ ඇත්තක් නෙමෙයි හැබැයි අපි මේක තහවුරු කරගෙන යන්නේ ඉස්සරහට යන්න මේක මේ වෙලාවේ අපි පාවිච්චි කරනවා අවස්ථාවේ ඉස්සරහට යන්න කියන එක දැනගෙන ඉන්න ඕනේ යෝගාවචරය. ඉතින් කොහොමද මේක ගෙවෙන තැනකට එන්නේ අපි සාමාන්‍යයෙන් පොතේ දැනුම හැටියට ගත්තොත් අපි දන්නවා අහලා තියෙනවා අපි හිතමු ඇහැට සම්බන්ධව ගත්තොත් ඇහැයි රූපයයි විඥානයයි එකතුණු තැන ඒ ඒ ඒ තුනේ ස්පර්ශයෙන් තමයි අපිට රූපයක් පේන්න ගන්නෙ. එතකොට ඇහැයි රූපයයි විඥානයයි ස්පර්ශ වුණාම වේදනාවක් හට ගන්නවා. ඒ වේදනාව ඊට පස්සේ අපි හඳුන ගන්නවා. වේදනාව හඳුනා ගන්නවා යම්කිසි විදිහකට සංඥා වෙන්නේ අන්න එතනදී. ඒ සංඥාවෙන් වේදනාව හඳුනාගත්තට පස්සේ ඔන්න මනසට විතර්ක එන්න පටන් ගන්නවා. අර වේදනාව සම්බන්ධයෙන් අර අරමුණ සම්බන්ධයෙන් එක එක විතර්ක පහල කරන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මෙතනදී අපිට මේ විතර්ක කියලා විතර්ක වලින් පස්සේ විතර්ක ඉස්සරහට ඉස්සරහට කියලා ප්‍රපංච කරනවා මනස. ඊට පස්සේ එතකොට දැන් ওই මට්ටමට එනකොට කෙලෙස් වලටනේ දැන් යට වෙලා තියෙන්නේ. එතකොට අපිට කවමදාවත් අතීතයේ දැකපු නැති දෙයක් සම්ම කියන්නේ අතීතයේ අපි අරමුණු නොකරපු. දැන් මේ ඇහැ සම්බන්ධයෙන් කතා කරන්නේ. එතනදී උදාහරණයකට ගත්තොත් අපි කවදාවත් අතීතයේ දැකපු නැති අනාගතයේ අපිට කවදාවත් දකින්න ලැබෙන්නේ නැති වර්තමානයේ දැකපු නැති, දකිමින් ඉන්නේ නැති දෙයක් සම්බන්ධයෙන් අපිට කවදාවත් මේ කෙලෙස් ටික මේ ප්‍රපංචකරණය දක්වා අපේ මනස යන්නේ නැහැ. ඉතින් සංඥා වශයෙන් අපේ මනසට ගත්තු නැති මොනවා හරි තියෙනවා නම් ඒ දේවල් සම්බන්ධයෙන් අපේ හිත විසිරෙන්නේ නැහැ. හිත පිට යන්නේ නැහැ. අපිට ওই පරයන්ක සක්මන් වලදී හිත පිට යන්නෙම විසිරෙන්නෙම අරමුණේ තියන්න බැරි එකම හේතුව අපි අතීතයේ සංඥා වශයෙන් ගත්තු දේවල් ඔස්සේ තමයි ওই විතර්ක කර කර ප්‍රපංච කර කර යන්නේ. ඉතින් මේ විදිහට අපි මේ දැකපු දේවල් අහපු දේවල් ඉන්ද්‍රිය වලින් ගත්තු දේවල් සංඥාවක් විදිහට ගත්තේ නැත්නම් ඔය කියන ප්‍රපංචකරණයෙන් එන අවුල අපේ මනසට එන්නේ නැහැ. හිත විසිරෙනවා කියන ප්‍රශ්නේ අපේ මනසට එන්නේ නැහැ. ඉතින් ඒ තැනට අපේ මනස මේ පුහුණුවත් එක ඉස්සරහට එනවා. ඒ නිසා අපි කියන්නේ ගංගාවක් දිහා බලන් ඉන්න කෙනෙක් ගම් ඉවුරේ ඉඳගෙන ගඟ සම්බන්ධයෙන් කිසිම කමෙන්ට් එකක් කිසිම අදහසක් පළ කරන්නේ නැතුව ගඟේ ඇති හැටියෙන් දැකගෙන ඉන්නවා කියන එක. ගඟ දිහා බලන් ඉන්නවා ඇති හැටියෙන්. ගඟ ස්වභාවිකව ගලන දිහා කිසිම විතර්ක කිරීමක් කරන්නේ නැහැ. එතකොට ඒ ඒ වගේ තැනකට අපේ මනස එනවා. ඉතින් අපි මුලින්ම සංඥාව තහවුරු කරගෙන මේ ගමන ඉස්සරහට ඇවිල්ලා ඊට පස්සේ අපි සංඥාව සංඥාව විදියට හඳුන ගන්නනේ. මේ මොහොතේ මේක සංඥාව තමයි මේ තියෙන්නේ කියන එක. එතකොට තමයි අපිට එකෙන් ටිකෙන් ටික ටිකෙන් ටික ගැලවෙන්න පුළුවන් තැනකට මනස එන්නේ. නේද? අපි මුලින්ම කිව්වනේ මේ ආස්වාස ප්‍රස්වාසයේ වේ ලක්ෂණ දැකලා සංඥාවෙන් තහවුරු කරගන්නවා කියලා. එතකොට දැන් අපි හිතමු හුස්ම නම් හුස්මේ ස්වභාවයන් අපි හොඳට දැක ගන්න කියලා කියනවා. සාමාන්‍යයෙන් පොතේ තියෙනවා මේ පංචස්කන්ධය සම්බන්ධයෙන් මේවා 11 ආකාරයකට පවතිනවා. දැනෙනවා. රූපේ 11 ආකාරයකට දැනෙනවා. වේදනාව 11 ආකාරයකට දැනෙනවා. ඉතින් මේ හැම ආකාරයක්ම යෝගාවචරයා දැක්කොත් තමයි අර අන්ධයා ඇත අතගාලා කියනවා වගේ මුලාවකට අහු වෙන්නේ එයාට ඇත්ත පේන්න නම් මේ 11 ආකාරයටම රූපය දැකලා තහවුරු වෙන්න ඕනේ සංඥා අරගෙන සංඥා වලින් තහවුරු වෙන්න ඕනේ. ඉතින් එතකොට එකම දේ නැවත නැවත නැවත නැවත බැලීමෙන් තමයි අපිට මේ 11 ආකාර විද ස්වરૂප පේන්න ගන්නෙ. එතකොට අපිට මේ 11 ආකාරයට පේන්නේ නැත්නම් අපිට එකම දේ නම් පේන්නේ. එතකොට අපි නිත්‍ය සංඥාවට වැටෙනවා. ආ මේක විතරමනේ තියෙන්නේ. හුස්ම කියන්නේ මෙහෙම එකක් විතරයි. අර ඇත්ත අතගාපු අන්දයා වගේ. යාට එයා කොස්ස ඇල්ලුවේ ඒක විතරයි යාට අහුනේ. එතනින් එහාට මොකක් කොස්සනේ මේ සමාවෙන්න උගේ වලිගේ තමයි අහුනේ. එතනින් එහාට මුකුත් අහුනේ නැහැ. ඉතින් ඌ තීරණයක් කරා ඇත්තා කියන්නේ අලියා කියන්නේ කොස්ස තමයි. කොස්සක් වගේ එකක්. ඉතින් අන්න ඒ වගේ අපි මේ මූලික අරමුණේ ස්වභාවයන් විවිධ විදිහට දැක්කේ නැත්නම් වෙනස් විස්තර දැක්කේ නැත්නම් එකම දේ නම් දකින්නේ එතනදියා නිත්‍ය සංඥාවට සුඛසුභ ආත්ම සංඥාවලට වැටෙනවා. එතකොට මේ ඒ විදිහට මේ මොහොතේ මේ වෙනස් වෙන එක කියන්නේ හුස්ම වුණත් වෙනස් වෙන එක පේන්නේ ඒකට ලං වෙලා මේ ලක්ෂණ ටික දැක්කොත් විතරයි. එතකොට මේ හුස්ම වෙනස් වෙන තැනට වෙනස් වෙවි වෙනස් වෙවි යන තැනට පෙනෙන තැනට මනස ගත්තොත් අර සංඥාව විසින් අපේ මනසේ ඇති කරලා දීපු නিত্য සුඛ සුභ ආත්ම සංඥා ටික ටික ගැලවෙන්න පටන් ගන්නවා. ගැලවෙන්න නම් අපි ඉස්සරහින් තියාගත්තු අරමුණේ තොරතුරු දකින්න ඕනේ. ඒවා වෙනස් වෙන හැටි දකින්න ඕනේ. ඒකයි අපි කියන්නේ හුස්මට පුළුවන් තරම් මනසින් ලං වෙලා හුස්මේ දැනෙන්නේ මොනවද බලන්න. සක්මනේ යදි දකුණ වම ඔසවනවා, තබනවා වශයෙන් සක්මන් කරමින් දැනෙන්නේ මොනවද කියලා බලන්න. ඒවා එකම විදිහට තියෙනවද කියලා බලන්න. නැත්නම් වෙනස් වෙනවද කියලා බලන්න. දකුණෙන් වමට වමෙන් දකුණට වෙනස්කම් මොනවද? ආස්වාසයෙන් ප්‍රස්වාසයට ප්‍රස්වාසයෙන් ආස්වාසයට වෙනස්කම් මොනවද? ආස්වාසයෙන් අස්වාසයට වෙනස්කම් මොනවද? දකුණෙන් දකුණට වෙනස්කම් මොනවද කියලා. නැත්තම් අපි හිතනවා හැමදාම තියන්නේ මම එකම දකුණ එකම වම ඔක්කොගෙම එකයි වගේ තමයි අපිට දැනෙන්නේ. එතකොට අර සංඥාව නිසා ගත්තු නিত্য සුඛ සුභ ආත්ම සංඥා දැඩිව පවතිනවා ගැලවෙන්නේ නැහැ. ඒවා ලෙහෙන්න තමයි අපි මේ ඉස්සරහින් තියාගත්තු අරමුණේ තොරතුරු බලන්න කියලා නැවත නැවත මනස උනන්දු කරවන්නේ. ඉතින් ඒ විදිහට අරමුණේ හැම පැතිකඩක්ම අපි දැක්කොත් අරමුණක තියෙන වෙස් මුහුණු ටික ඔක්කොම දැක්කොත් අපි ඇත්ත ඇති හැටියෙන් දැක්ක වෙනවා. එතකොට අපි අරමුණ ගැන මුලා වෙන්නේ නැහැ. ඒක වැරදි විදිහට ගන්නෙ නැහැ. එතකොට අපි එහෙම නොදැක්කොත් අපි සංඥාවෙන් සංඥාව වැරදියට ගන්නවා. මොකද අපි හරියටම දැකලා නැහැ. බාගෙට දැකලා තියෙන්නේ. ආන්නේ වගේ මේ සාමාන්‍යයෙන් මේ විපස්සනා භාවනා ක්‍රමෙන් සතිපට්ඨාන භාවනා ක්‍රමයේදී කියන්නේ හුස්ම දිහා වේදනා දිහා දකුණවම වශයෙන් එවිදිනකොට එදිනදා වැඩ කරද්දි මේ අනුන්ගේ දෙයක් දිහා බලන් ඉන්නා වගේ බලන්න. එතකොට අපිට තොරතුරු ගන්න පුළුවන්. එතකොට මේක තමන්ගේ වගේ දැනෙන්නේ නැතුව මේ අනුන්ගේ දෙයක් වගේ අපිට බලන්න ගියාම මමත්වයේ කියන එකක් දුර වෙනවා. ඒ හරහා අපිට මේකේ සැබෑ ස්වභාවය තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ওই විදිහට තමයි මේ පුංචි සරල කාරණා ටිකක් ඉදිරිපත් කරේ. අපි මේ සංඥා වැරදි විදිහට සංඥාව ගත්තු නිසා සංඥාවෙන් අපේ ඔළුවට දාගත්තු නිත්‍ය සුඛ සුභ ආත්ම සංඥා චුට්ට චුට්ට ගැලවෙන්න පටන් ගන්න ওই ක්‍රමයට. නිත්‍ය සංඥා ගැලවෙනවා, සුඛ සංඥා, සුභ සංඥා, ආත්ම සංඥා ගැලවෙනවා. ඉතින් ඒකට අපි අර සංඥාව ඉස්සර වෙලාම වාසියට අරගෙන ඒකේ ප්‍රයෝජන අරගෙන හරියට ඌරගේ මාළු ඌරගම පිටේ තියලා කපනවා වගේ එයාගෙන් මුලින් වැඩක් අරගෙන ඊට පස්සේ තමයි අපි මේ සංඥාව වැරදි කියලා ඒකේ තියෙන වැරදි දෘෂ්ටිය ගැලවෙන තැනට මනස අරගෙන යන්නේ. ඉතින් මම හිතනවා අද කාරණා ටික ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. ඉතින් අපි ඊළඟ කාරණාව සම්බන්ධයෙන් ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. තෙරුවන් සරණයි.